තෙරුවන් සන්නයි අපේ ජීවිත හරිම අවදානම් ඇත්තටම කෙනෙක් තමන්ගේ ශරීර කෝඩුව මේ රැකගෙන ඉන්නේ අවදානම් මග හරිමින් කියලා කිව්වොත් නිවැරදි. ඔබ බලන්න පුංචි දරුවෝ අපිට අහන්න ලැබෙනවා විවෘත වලවල් වල වැටිලා මිය යනවා දුප්පත් ගම්මානවල ලිඳක් හරියට බැඳලා නැත්තම් ඒකට වැටිලා මැරෙන කුඩා දරුවෝ සෙල්ලම් කරන්න ගිහිල්ලා නොඑක් නොඑක් විදිහේ ආපදාවලට ලක් වෙනවා සමහර වෙලාවට නටන ඒ ලිපේ තියෙන තෙල් තාච්චයට වැටිලා අත්පය පිච්චිලා මෙවැනි දේවල් අපිට එදිනෙදා අසන්න ලැබෙනවා. ඒකට හේතුව මේ කුඩා දරුවන්ට පරිසරය ගැන වැටහීමක් නැහැ. තමන්ගේ ශරීරය කොයි විදියටද විනාශ වෙන්නේ? කොයි විදියට තමා ශරීරය පරිසරයේ ආපදාවලින් පරිසම් කර යුතුද කියන වැටහීමක් නැහැ. අපි දන්නවා අපි ධර්මයේ තුල පැහැදිලි කරා මව් කුසෙන් එළියට එන මේ පුංචි ලදරුවා මේ ලෝකෙට බිහි වෙන්නේ කිසිවක් දැනගෙන නෙමෙයි. ඔහු දන්නේ නැහැ වර්ණයක් පවා, පාටක් පවා. අපි දන්නවා මොන්ඩිසෝරියේ ඉදි තමයි උගන්වන්නේ. රතු පාට, නිල් පාට, කහ පාට, ගෝලේ, වෘතේ, රවුම තද ගතිය, උණුසුම, සීතල හැමදේම මේ දත්ත කවනවා. අතරම ප්‍රභාස්වර සිත කියන්නේ කිසිවක් දත්ත සම්මුති ප්‍රඥප්ති වලින් තොර මනසයි. ප්‍රභවේ මූලයේ එයි මේ මනසේ. සිත කුමක්ද? අපි ධර්මයේ තුල කතා කරන්නේ දුකෙන් මිදෙන මඟ දුක හටගන්නේ සිතේ. එහෙමනම් සිත අවබෝධ කර කිරීම තුළිනුයි දුකෙන් මිදිය හැකි වන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා කියනකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යයි පටිච්ච සමුපාදයයි ධර්මයේ කියලා. මේ තියෙන්නේ එතකොට චතුරාර්ය සත්‍ය කියවහම සිතක් හටගන්න එක සමුදේ ඒ හටගන්න දේම දුකක් බවට පත්වනවා දුක ඒ සත්‍ය දැකීම සත්‍ය අවබෝධ කර ගැනීමයි ඒ තිරිනුයි දුකින් මිදෙන මඟ නිරෝධය ඒ සත්‍ය දකින්න සිතෙන් සිතට සත්‍ය පෙන්වීමමයි ප්‍රතිපදාව මාර්ගය මේ සරලව අපි ප්‍රකාශ කරාට ඊටාම ගැඹුරු ධර්මයක් තමයි මේ විදිහට සරලව මේ ප්‍රකාශ කළේ. බොහෝ අය පොත්පත් වලින් ධර්මය හොයන්න යනවා. එතකොට මේ එක්කෙනාට ප්‍රායෝගික පැත්ත තමන්ගේ අර ප්‍රත්‍යක්ෂතාවේ බිඳ වැටෙනවා. දැනුමක් බවට පත් වෙනවා. දැනුමක් බවට විභාගවල ලියනවා මාර්ගය කියලා වම ආර්ය ශ්‍රාංක මාර්ගය කියලා. හැබැයි මේ තමන්ගේ ජීවිතය තුළ සිත හැදෙන හැටි, සිතෙන් දකින හැටි, සිතෙන් මිදෙන හැටි. එහෙම වචනයක් කිව්වට තේරෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. විෂයක් විදිහට ඔබ විභාගවලට දහම් පාසල් වල පිරිවෙන් වල මේ බුද්ධ ආගම විෂයක් විදිහට ඔබ ඉගෙන ගන්නවා. හැබැයි මේක තව එක් විෂයක් නෙමෙයි. මේ අපේ ජීවිතේ අපේ කතාව අපේ දුක හට ගන්න හැටි එමනම් අපේ දුක හට ගන්න හැටි මිදීම තුළ අපේ මේ උපතත් මරණයත් දුකත් මේ අපි තුල තියෙන ඒ සත්‍ය කුමක්ද කියන අදහස අපි සත්‍ය දැනගන්න ඕනේ. ඒක හුදෙක් ඉංග්‍රීසි ගණිතය වගේ විෂයක් වෙන්නේ නැහැ. ඒ අපේ අපේ ජීවිතයේ කතාව. ඒක හුදෙක් විෂයක් නෙමෙයි. අපිට වෙන දේ තියෙන්නේ. විෂයන් කොච්චර තිබ්බත් ඔබ මේ ලෝකේ බිහි වුණේ නැත්තම් ඒ විෂයන් ඔබ පලක් තියේද? නෑ. එහෙමනම් මේ ඇස කන දිව නාසය කියන ආයතන පුංචි දරුවට ඔය තියෙන මස් ඇහැ කන ඔය පේන්න තියෙන රූපේ නෙමෙයි. ඇත්තටම මේ පුංචි දරුවා වැඩිවියටපත් වෙනකොට ඒ ඇහැ තිබුණට ඇහෙන් පේන දේ හඳුනන්නේ නැහැ. හැබැයි මේ පුංචි දරුවා වැඩිවියටපත් වෙනකොට බාහිරින් සම්මුති ප්‍රඥාප්තිය එකතු වෙනවා. ඒ දරුවා අම්මා කියලාවත් කියන්න දන්නේ නැහැ. මාමා මාමා මා කියලා අම්මා කියන පළවෙනි වචනේ කියනකොට බාහිරින් ඒ හැඩතලේ එනකොට කවුරු කෙනෙක් අම්මා කියලා කියවෙන නිසා මේ දරුවා කියන්නේ. පුතේ මේ අම්මා, පුතේ මේ තාත්තා, පුතේ මේ අයියා, පුතේ මේ අක්කා, පුතේ මේ නංගි. ඒ කියන කියන විදියට තමයි ඒ කියන්නේ නැත්තම් කියාගන්න බැරි වෙනවා. මේ දරුවා වෙනින් රටක මේ ඉපදුණු දරුවා ඉංග්‍රීසි කතා කරන ඇමරිකාව වගේ රටක අරගෙන ගියොත් ඒ භාෂාව තුළ shabdය තුළ ඒ හැඩතල එනකොට shabd දෙනකොට ඒ දෙක එකතු වෙලා ඒ භාෂාවෙන් තමයි හඳුනගන්නේ. එතකොට ඒ නාමය සකස් වෙන්නේ shabdය හරහායි. ඒ වගේම තමයි මේ දරුවා ඒ පුංචි කාලේ ඒ ලේක ඇටි දරුවා චීනය කොරියාව ජපානය වගේ රටකට අරගෙන ගියොත් ඒ කතා කරන භාෂාව ඔබ දන්නවා චාන් චීන් චීන් ගන්න ඒ භාෂාව අපි චයින භාෂාව දන්නේ නැහැ. නමුත් ඒ භාෂාව શબ્දේ හුඟක් වෙනස්. එතකොට ඒ දරුවා හැඩතල එනකොට ඒ શબ્ද තමයි එළියට එන්නේ. ඒ දරුවට ඒ සහ ඇහෙන සැලසෙන්නේ. එතකොට ඒ දරුවා ඒ විදිහට තමයි ඒ හැඩතල වලට શબ્ද එකතු කරන්නේ. අපි එකට භාෂාවක් කිව්වට මේ සබාධාමේම සංසිද්ධියක්. හැඩතල එනකොට ශබ්ද එකතු වෙන හැටි. ඉන්දියාව වගේ රටක Hindu භාෂාව දෙමළ භාෂාව කතා කරන තැනක ඒ දරුවෙක් හැදෙනකොට ඒ හැඩතල එනකොට ඒ ශබ්දෙන් තමයි එකතු වෙන්නේ. එතකොට එයාලා ඒ භාෂාවෙන් තමයි ඒ සද්දෙන් තමයි අඳුනගන්නේ. අපි භාෂාවක් කිව්වට එතන තියෙන ශබ්දයක්. නාමය කියන්නේ ශබ්දය හරහා එන්නේ. ඒකයි සෝත විඥානය කියන්නේ. සෝතේ කියන්නේ ඔබ දන්නවා සුළඟ. එතකොට සෝතේ කියන්නේ ඒ ශබ්දයටයි. ඔබ දන්නවා කනත් ශබ්දයක්, කනේ විඥානයක්. එතකොට කන ශබ්දයක් කනේ විඥානයක් කියන එක සෝත විඥානය කියන්නේ. සෝතේ කියන්නේ ශබ්දය හරහා එන්නේ. එතකොට අපි දන්නවා අනුසෝතේ, පටිසෝතේ. අපි දන්නවා මේ සෝතාපන්න වෙනවා අපේ සෝවාන් මාර්ගඥානේ මේ කියන හැම දෙයකින්ම ඔබට පේනවා මේ වචනවල මේ භාෂාව සම්මුතියේ තියෙන්නේ. නමුත් අපිට කියන්න ඔබට ඕන උනේ මේ පුංචි දරුවා මේ ශරීරයේ සම්මුතිය ප්‍රඥාප්තිය ඒ අවටින් එන ඒ පරිසරේ හඳුනා නොගත්තොත් ඒ ප්‍රභාසර සිතට ප්‍රඥාප්ති සම්මුති නැතිනම් මේ ශරීරය විනාශ වෙන බව හඳුනන්නේ නැත්තම් ඒ ප්‍රභාස්වර සිත ඒ එන ශබ්ද රූප ගන්ධ රස වලින් වෙන ඒ වේදනා සංඥා සංකාර ඒවා හඳුනාගත්තේ නැත්තම් සම්මුති ප්‍රඥප්ති හඳුන්නේ නැත්තම් විනාශයකට ලක් වෙනවා මේ පොඩි දරුවා ඒකයි දරුවා දන්නේ නැහැ මේ ලොකු වලක් මේකට වැටුනොත් මැරෙනවා කියලා මරණයක් ගැන පුංචි දරුවට අදහසක් නැහැ. මේකට වෙන අත පිච්චෙනවා කියලා අදහසක් නැහැ. ඇයි එහෙම අත්දැකීමක් නැහැ. අන ප්‍රභාස්වර සිත. ප්‍රභාස්වර සිතේ ස්වභාවය එයයි. දිත්තේ දිත්ත මත්තන් කියනකොට අපි අපි අපි ඔබ දන්නවා රහතන් වහන්සේගේ සිතේ ස්වභාවයත් ප්‍රභාස්වර සිතයි. හැබැයි ඒ ආශ්‍රව ඒ සිත උපාදාන වෙලා උපාදාන ඒ සත්‍ය දැකලා ඉම්මිදිලා සත්‍ය තුලින් ඉම්මිදිලා ඒ කියන්නේ පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙනකොට ආශ්‍රවයට හිත ඇති ධර්ම ශාස්ත්‍රවීයයි හැබැයි ආශ්‍රව ඇති වෙලා නැහැ ආශ්‍රව ඇති වෙනකොට තමයි ඒ දරුවා සම්මුති ප්‍රඥාප්ති හදාගන්නේ හැබැයි එතන ආශ්‍රව කෙලෙස් හට ගන්නවා හැබැයි ඒ කෙලෙස් නැවත ෂේ කළා නැවතත් අනාශ්‍රව බවට පත් වෙනවා. සාසව ආශ්‍රව අනාශ්‍රව බවට පත් වෙනවා. මෙන්න මේ ගමන තමයි මේ ලෝකේ නොදන්න ඒ සාසවට හිත ඇති තියෙන තැන සාස්ව නැහැ. ඒ කියන්නේ ආශ්‍රව නැහැ, කෙලෙස් නැහැ. නමුත් නික්ලේශී කෙලෙස් නැහැ. නමුත් රහත්භාවයේ පුංචි දරුවට පණවන්නේ නැහැ. මේ දේ දැකලා ඇලෙන ගැටෙන දෙයට ඒ සාස්ව ස්වභාවයේ මේ මේ ස්කන්ධයේ ස්වභාවය තියෙනවා ඒ කියන්නේ ස්කන්ධයේ තියෙනවා ඇලෙන ගැටෙන ස්වභාවය ඒකයි සාස්වීයයි කියන්නේ එහෙමනම් මේ වේදනා සංඥා සංකාර ස්කන්ධ ඇලෙනවා ගැටෙනවා ඒකයි ඒ ආශ්‍රව වලට හිත ඇති කියන්නේ සාස්වීයයි කියන්නේ ඒත් ඒ කියන්නේ ඇලීමට ගැටීමට ලක් වෙනවා විඳීමට ලක් වෙනවා කියන එකයි හැබැයි ඒ තුල ඒකේ සත්‍ය දැකලා ඒක ෂය වෙනවා කියන්නේ ආශ්‍රෝෂය වෙනවා කියන්නේ නැවත ඇලෙන්නේ නැහැ ගම් එකේ ගම් ගතිය නැති වෙනවා කියප එක. එහෙමනම් නැවත අරමුණු ආවට ඒවට ඇලෙන්නේ නැහැ. අන්න අනාශ්‍රව බවටපත් වෙනවා. දැන් මේ අනාශ්‍රව කියන්නේ සාස්ව නෙමෙයි. ඒ කියන්නේ නැවත ඇලෙන්නේ නැහැ. හැබැයි පුංචි දරුවාගේ ස්කන්ධය නැවත ඇලෙනවා. ඒක නිසා තමයි පුංචි දරුවට රහත්භාවය පණවන්න බැරි. හැබැයි එතන ආශ්‍රව නැහැ. ඒක ඇත්තයි. නමුත් ආශ්‍රවට හිත ඇති ධර්ම ස්කන්ධය තියෙනවා. මේක හොඳින් දකින්න ඕනි තැනක්. ඒක නිසා තමයි අර මෙතර සම්මුති ප්‍රඥාප්ති තියෙන තැනම තමයි ආශ්‍රව හටගන්නේ. ඇයි හඳුනාගත්තා හඳුනා ගත්තොත් තමයි ඒකට ඇලෙන්න ගැටෙන්නේ. නමුත් හඳුනා ගත්තේ නැත්තම් අර ශරීර කූඩුවවත් රැකෙන්නෙත් නැහැ. දිත්තේ දිත්තමත්තන් කියන තැන එතන තියෙනවා. ඒක අපිට කියන්න ඕනුනේ දුටු කෙනෙක් නෑ දුටු දෙයක් නෑ නමුත් දුටු බවක් තියෙනවා. දරුවා පාට දැකලා පාට හඳුනන්නේ සම්මුති නෑ. නාමේ නෑ. නාමේ නිසා තමයි රූපේ එකතු වෙලා තමයි සිතක් සකස් වෙන්නේ. එහෙම වුණොත් තමයි එතන ආශ්‍රව කෙලස් ඇලෙන ගැටෙන සිත හටගන්නේ. උපාදාන රැස් වෙන්නේ. එහෙම වුණොත් තමයි ඒ එතන තියෙන්නේ ශක්තිය ඉපදිලා විඥාන ශක්තිය. එහෙම වුණොත් තමයි ඒක කර්ම බවටපත් වෙන්නේ කර්මපතයක් බවටපත් වෙන්නේ එතකොට දෙයක් නැත්තම් කර්මයක් සකස් වෙන්නේ නැහැ දෙයක් හදාගන්නේ හැබැයි මනසින් හිතින් මේ කතාවේ බාහිර උපමාවක් විතරයි බාහිර අත්‍තරම නෙමෙයි අපේ සිතම තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ ඇතුළෙන්මයි මේක ඊටාම ගැඹුරුයි මේ කියන ටික ඉතින් තම තමන්ගේ තියෙන ඥානේ ප්‍රමාණයට ප්‍රඥාවේ ප්‍රමාණයට තමයි මේ ටික වැටහෙන්නේ කෙනෙකුට. හැබැයි මේක ඊටාම මේ ධර්මයේ ඇත්තටම සරල කරන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා සරලව ඉදිරිපත් කරන්න. නමුත් මේ කාරණා ඔබ දකින්න ඕනි නුවණින්ම. දැකිය යුතුයමයි. දැන් මෙතනදී ඔබ මෙන්න මේ මේ ස්කන්ධයේ ස්වභාවය ස්කන්ධයේ ස්වභාවය අසස්සවිය ස්වභාවය ඒක නිසාම උපාදානයේ ඇලෙන ස්වභාවය ඒක නිසාම හටගන්න ඒ දේ එහෙම නැත්නම් අපි කතා කරන භාවයක් සකස් වෙනවා ඒ කියන්නේ જાතිය සකස් වෙනවා භාවයක් බාහිරින් ඇති වෙනවා අතරම ආයතන නිසායි සකස් වෙන්නේ මේ සියල්ලම සිද්ධ වෙන්නේ මේ බාහිර හැඩතල එනකොට නාමයේ ගැට ගැහුනොත් තමයි නාම රූප එකතු වුණොත් තමයි සිතක් පහළ වෙන්නේ. ඒකයි මේක මහා නිධාන සූත්‍රය තුළ මහා නිධානයක් කියලා පෙන්වන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපච්චේ චක්කු විඥානං කියන තැන. නැත්තම් නාම රූප පච්චය මෙතන නාමය රූපය නිසා විඥානය සකස් වෙන තැන. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප තියෙන තැන. ඒ කියන්නේ අවිද්‍යාව නොදන්න කම් කියලා අපි කිව්වා. නමුත් සංඛාරා සංඛාර එකතු වෙන්නේ මේ පුංචි දරුවා අවිද්‍යාව තුළ ඉන්නේ. නමුත් එතන සංඛාර පාහිරින් දෙන්නේ සිතුවිලි. සරලව කතා කරොත් සිතුවිලි. ඒ සිතුවිලි පැනවීම ප්‍රඥප්ති. අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන. ඒ නිසාම තමයි දැන ගැනීම. දරුවාට දැන ගැනීම මේ අම්මා කියලා. එහෙනම් සංඛාරපච්ච විඥාන විඥාන නිසා මේ දැන ගැනීම නිසා නාම රූප එකතු වීම නිසායි දැන ගැනීම. විඥානපච්චා නාම රූප නාම රූපපච්චා විඥාන දෙපැත්තටම තියෙනවා අන්‍යොන්‍ය ප්‍රත්‍ය වෙනවා එතකොට මේ නාම රූප දෙකක් ගැට ගැසීම නිසාම දැන ගැනීම එනේ එන්නේ එතනමයි ඒ හැදීමමයි ආයතනෙ කියන්නේ සලායතන වෙනවා කියන්නේ ඇස කියන ආයතනේ සකස් වෙනවා මේ මොහොතේම අටගෙන නිරුද්ධ වෙනවා කියන්නේ ඒ සලායතන පත්‍ය පස්ස ඒකම තමයි ස්පර්ශයේ මනෝවිඤ්ඤාණයට සිතුවිලි සකස් වෙන්න හේතු වෙන්නේ ස්පර්ශ වෙන්නේ මනසට ඒකමයි. වේදනා සංඥා සංකාර විඳීම හැඳිනීම දැන ගැනීම ඔස්සේ මේ දැන දැන ගැනීම සිද්ධ වෙන්නේ. එහෙනම් ඒක ආයතනයේ ඇතුළෙම තියෙන ක්‍රියාවලියමයි. නාම රූප විඥාන කියන කතාව. බටමිටි දෙකක් එකට හේතු කරාම එක බටමිටියකට නම් අනිත් පැත්තත් කරනවා කියේ නාම රූප විඥාන. නාම රූප නිසයි විඥාන විඥාන නිසයි නාම රූප මේ දෙකම එකට ප්‍රත්‍යව පවතින. නාමයේ රූප එකතු නැත්තම් දැන ගැනීමක් එන්නේ නැහැ විඥානිකුත් නැහැ. හැබැයි දැනගැනීමක් නැත්තම් නාම රූපය කියලා කතාවකුත් නැහැ. නාම රූප එකතු වීම නිසාමයි එකතු වීමමයි දැනගැනීම කියන්නේ. දැනීම කුමක්ද? අන්න ඒකයි. එන නාම රූප කතාව තුලම විඥානෙත් තියෙන්නේ. මේ එකකට එකක් වෙන් කළා එහෙම මේ එහෙම නිකන් අර විශයක් වගේ කතා කරාට එහෙම වෙන් කරන්න පුළුවන් තැනක් අපිට පේන්නේ අපිට පේන්නේ මේ සේරම එකම සිද්ධියක් එකම දිගුවක් එකම කතාවක් මේ ඔබට ආලෝකයක් එනකොට ඒ ආලෝකයේ හැඩතලයක් පමණයි. ඒ හැඩතලයට ප්‍රසාදවත් වෙනවා. ප්‍රසාදයේ තියෙන තැන මේ කතාව තියෙන්නේ. ඒතකොට ආලෝකයක් ගසත් නිසා දෙන සෙවණැල්ල වගේ තමයි ප්‍රතිබිම්බේ. ඒ ප්‍රතිබිම්බේ තමයි ඔබ ඔබේ ඇහි කාචේ ප්‍රසාදය කියන්නේ. අපි කියන්නේ ඊතර ප්‍රසාදයක් සිද්ධ වෙනවා. ප්‍රසාදය දැන් ආලෝකයට ප්‍රසාද වෙන්නේ කන. ආලෝකයට ප්‍රසාද වෙන්නේ ඇස. එතකොට එතනම තමයි ප්‍රසාද වෙන්නේ මේ තැන් ඉන්ද්‍රයන් පිහිටලා තියෙන්නේ. එතකොට ඒකත් ඔබට පේනවා එතකොට ඇස කියන එක ප්‍රසාදයක්. ඒක ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. එතකොට එතන ප්‍රසාදයක් වුණාම එතන ආලෝකයක් එනකොට ආලෝකයට කණ්ණාඩියක් ඇල්ලුවම දිලිස් වෙනවා වගේ ප්‍රසාදයක් වෙනවා. ඒ ප්‍රසාදේ තමයි මේ හඳුනා ගැනීම විඥානය කියන කතාව වෙන්නේ. ඒතකොට ඒක පෙරමතකේ ඒකට දීපු නම ගැට ගැහිලා එනකොට තමයි ප්‍රඥාප්ති සම්මුතියකට වෙලා චේතනා සකස් වෙලා එනකොට තමයි එයාට ඒකට ආසාවක් ඇලීමක් ගැටීමක් එන්නේ. දෙයක් දැන ගැනීම නිසා කලින් ඒ තියෙන ඒ නම් ගැට ගැහිණු නිසා බාහිරේම දේවල් තියෙනවා කියලා හිතන්නේ. නැත්නම් හුදෙක් වර්ණ ටිකක් පාට ටිකක් හුදෙක් සද්දයක් ඒ සද්දයක් විතරයි. ඒව ප්‍රඥාම්ති සම්මුති නැත්නම් ඒව කිසිම කතාවක් භාෂාවක් සිතුවිල්ලක් චේතනාවක් මුකුත් නැහැ. එහෙනම් දිත්තේ දිත්ත මත්තන් දුටු කෙනෙක් නැහැ දුටු දෙයක් නැහැ කෙනෙක් ඉන්නේ මේ පැත්තේ ඒ පැත්තේ දෙයක් තියෙනවා කියලා හිතන නිසායි දෙයක් තියෙනවා කියලා ගත්තේ අර සම්මුති ප්‍රඥාප්ති නිසායි දැන ගැනීම නිසායි. ඒතන පනවගත්ත නිසායි. ඉතින් මේවා අපිම හදාගෙන අපිම විඳවන අපිම හදාගත්ත ලෝකයක අපි ජීවත් වෙන චිත්තේන නියති ලෝකේ. සලායතන ලෝකෝ ලෝකෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අස ලෝකයයි කන ලෝකයයි ශබ්ද ලෝකයයි නැත්නම් දැන් අතරම කන් ඇහෙන්නේ නැති කෙනෙකුට ශබ්ද ලෝකයක් නැහැ ඇස් පේන්නේ නැති කෙනෙකුට වර්ණ ලෝකයක් නැහැ ලෝකේ පනවන්නේ මේ ආයතන හරහා ඒ නැති කෙනාට ලෝකයක් නැහැ මේක ඇත්තරම සබහාදාමේ සංසිද්ධියක් තියෙන්නේ. මෙතන කරන කෙනෙක් පුජ්‍යලයක් නැහැ. නමුත් මේක අවබෝධ කරගන්න ලේසි නෑ. අපි හැමතිස්සෙම දකිනවා මේ අපි ඉන්නවා. මේ මම ඉන්නවා. නමුත් මම කියන්නේ කවුද? ওই පේන බව විතරයි. පේන දෙයක් නැත්තම් පේන මේ පැත්තේ කෙනෙක් නෑ. දෙයක් තිබ්බොත් ඒක දකින කෙනෙක් ඉන්න ඕනේ. අන්න එතකොට මම ඇදෙන්නේ. මේ මායාව මායාවේ අවබෝධ කරගන්න ඕනේ. මේක හරීම මේ සත්‍ය අවබෝධ කරගත්තොත් කෙනෙකුට ඒ සත්‍ය හැම සිතටම පෙන්වන්න පුළුවන් නම් අන්න එතනයි ප්‍රතිපදාව තියෙන්නේ. දැන් ඔබ හැම සිතම දකින්න කිව්වා. හැම සිතටම සිහිය පිටන්න කිව්වා. ඔබ මහා වීරකින් කලබලෙන් දඟලලා එහෙම එහෙම නෙමෙයි. ඔබ බොහොම බොහොම තැම්පත්ව ඔබ එකින් එක එකින් එක නූල් බෝලයක් ලිහිනවා වගේ හිමීට හිමීට මේ සිත දිහා බලාගෙන හිමීට හිමීට ගලපන්න. කලබල වෙන්න එපා. මේ සිතට සිතේ ස්වභාවයම තමයි කලබල ස්වභාවය. මේ සිතට වේගයක් තියෙනවා. මේ සිත වේගවත්ව ඇති වෙනව නැති වෙනව. ඒ වේගයෙන්ම තමයි අපි කලබලයි කියන්නේ. ඒක නිසාම අපිට මේක දකින්න බැරි වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනි? ඔබට ඕනි තැම්පත්කම විවේකේ. දැන් ඔබ දකින්නත් කලබල වෙන්න එපා. එතනටත් විවේකයක් ඕනි. විවේක නිස්සිත විරාග නිස්සිත වොස්සග්ග පරිණාම නිවනකට නිවනට නැමුණක් කොට පවතින ධර්මයක් මේ ධර්මයේ. එතකොට විවේක නිස්සිත වෙන්න ඕනේ. ඒ කියන්නේ විවේකයක් අවශ්‍යයි. මේ මානසික වේගය වැඩි. දැන් මූලික සිද්ධිය කුමක්ද? මූලික ඔබ කළ යුතු දේ කුමක්ද? ඔබ එදිනෙදා කටයුතු වල වේගය වැඩි නම් ඒ කටයුතු වල යම්කිසි ඒ අවසානයක ඔබට එනවා විවේකයක්. අන්න මොහොත ඔබ ධර්මයේ නවකෙක් නම් පටන් ගන්න එතනිය. හැම විවේකයකදීම තමන්ගේ හිත දකින්න. තමන්ගේ විඩාපත් දවසක නිමාව අවසානයේ රාත්‍රියේ නිින්ද වෙන්න පුළුවන්. ඒ මොහොත ධර්මයේ සිහි කරන මොහොතක්. තමන්ගේ සිත තමන්ගේ දවසේ තුල වෙහෙසටපත් වුණු හැටි, තමන් කටයුතු කරපු හැටි, තමන්ට පුළුවන් නුවණින් මානසික අපරාධ සමහරලාට කලබල වෙලා ඒ කලබල වීම නිසා සිදුවුණු දේවල් අපිට දකින්න ලැබෙයි. එහෙම නොවුනා නම් හොඳයි කියන ඒවා ගොඩක් ඔබට හිතෙන්න තියෙයි. අන්න විවේකයේ දැන් ඔබ සැනසුම් සුවේ ඉන්න වෙලාව. අන්න සිත දකින්න වෙලාව. මේ මොහොත ඔබ අවදි වෙන්න. ඒ මොහොතේ ඉන්න ඉරියව්වට. මේ මොහොතේ මොහොතට සීමා වෙන්න. අතීතය ගැන හිත හිත දුක් විඳිනවනම් අනාගතය ගැන සිහිනමමව දුක් විඳිනවනම් ඒ වේද එතර පිච්චි පිච්චි ඉන්නේ. එතන ඇත්තරම මනසට අවිවේකී. මනස අවිවේකී කියන්නේ ශරීරයේ වැඩ කරන එක නෙමෙයි. මනස වේගවත්ව වැඩ කරන එකයි. දැන් මෙතන මනසටයි විවේකයේ දෙන්න ඕනි. එහෙනම් මනස තැම්පත් වෙන්න ඕනි. සමහරවිට ඔබ හිතයි ඔබ නාට්‍යයක් බලනකොට මං හරි විවේකීව මේ නාට්‍යයක් බලනක නෑ නාට්‍ය ඇතුලේ ගහමරා ගන්නවා නම් ඔබ ඒත් මනස ඉන්නේ අවුවේකීව ඔය කය එක තැනක හිත වාඩි කරලා තිබ්බට මනසට ගිනි ගොඩක ඇත්තේ. එතන විවේකයක් නැහැ. ඔබ දකින්න මනසට කොහොමද විවේකයක් දැනෙන්නේ කියන්නේ. ඒයි ඔබ නුවණ ඔබ නුවණෙත් එක් වෙන්න ඕනි. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පන්නස්. එන ඔබ මහා ප්‍රඥෙක් වෙන්න ඕනි. ප්‍රඥාවන්තයාටයි මේ ධර්මයේ තියෙන්නේ. එහෙනම් ඔබ නුවණ පාවිච්චි කරන්න. සිහියයි නුවණයි පාවිච්චි කරන්න. නිවනට තියෙන එකම මගයි. ඒ සිහියයි නුවණයි. සිහියයි නුවණයි ඊතනයි ඔබට අභිඥා ඥාන සකස් වෙන්නේ. ඒ සිහිය අවශ්‍යයි නුවණත් අවශ්‍යයි. ඔබ ඔබ දිහා බලන්න. සමහර විට ඔබ අතින් සිද්ධ වෙන වැරදි ඔබ සිහිය නැති නිසා වෙන්නේ. ඔබේ නුවණ එතනදී නුවණ පාවිච්චි කළේ නැති නිසායි වෙන්නේ. ඔබේ අත්ෙන් සිද්ධ වෙන පුංචි අත්වැරද්දෙන් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඔබ පස්සේ කම්පා වෙන්න පුළුවන්. ඒ කම්පාව මනසට දරා ගන්න අමාරුයි. මහා නුවණක් ඕනි, ඒ වගේම මහා සිහියකුත් ඕනි. ඉතින් ඔබේ සිත දකින්න ලොකු බරක් ගන්න එපා. හරි සැහැල්ලුවෙන් මේ දේ කරන්න. ඔබට විවේකයේ තියෙන මොහොතට ඔබ විවේකයක් ඔබට දැනෙන තැන වේලාව සකස් කරගන්න සිත දකින්න. මොකද මේ ශරීරයේ ඔබව වහලෙක් කරගෙන ඔහොම දිවෙව්වට හිත ඔබ වහලෙක් කරගෙන ඔහොම හිතේ තියෙන ආසාවන් ඉෂ්ට කරගන්න දිවෙව්වට ඔය වහල්කම ඔබේ සිතම කියන දේම කළා ඔබ කොයිතරම්නම් අපහසුතාවයට පත් වෙනවද කොයිතරම් ඔබ විඳවනවද ඇයි ඔබ අඬන්නේ ඔබ අඬන්නේ ඔබට දරා ගන්න බැරුව ඇයි එහෙම වුනේ හිත ඔක්කොම හරිනම් එහෙම වෙන්න බෑනේ. නෑ. හිත කියන දේ කළාට ඔබේ සිහිය නුවණට දැනෙනවා වැරදි කියලා. ඔබේ සිත ආසාවන් පස්සේ ගිහිලා ඇයි කෙනෙක් කුඩු ගහන්නේ? සිත හරිනම් එයා කුඩු ගහන්නේ ඇයි මිනිස්සු වැරදි කරන්නේ? සිත හරිනම් වැරදි වෙන්න බෑනේ. නෑ. සිත නෙමෙයි මෙතන වැදගත් නුවණයි. ඔබේ සිත ඇතුලේ මේ අවස්ථා දෙක ඔබට දකින්න ලැබෙනවා. විවේක මොහතක සිත දිහා බලන්න. එතකොට ඔබට දැනෙනවා සිත ඇතුලේ දෙදෙනෙක් ඉන්නවා. සිහියත් නුවණත් ඔබට පේනවා. ඔබේ සිතගත් දේ වැරදි බව ඒ නිසා ඔබ විඳින දුක ඔබේ නුවණට දැනෙනවා. එහෙනම් ඔබ ඉඩ දෙන්න කාටද? සිතට වහල් වෙන්නද? නෑ. සිත කියන කෙනෙක් කරන්නද? නෑ. සිතට ඕන ඕන දේ කරන්නද? නෑ. ඔබේ නුවණට ඉඩ දෙන්න. එතනයි ප්‍රඥාව තියෙන්නේ. දැන් ඔබ සිත දිහා දකින්න සිහිය නුවණයි පාවිච්චි දකින්න. සිහියේ නුවණින් දකින්නේ. අන්න දැන් ඔබ අවබෝධයෙන් දකිනවා. මම මේ දකින්නේ නුවණින් කියලා ඔබ දන්නවා දැන්. එතනයි ප්‍රඥාව ආරම්භ වන තැන. එතනයි ඔබගේ සිහිය වැඩෙන තැන. එතනයි නිවනට ප්‍රවේශයේ දොරටුව තියෙන්නේ. එතනයි සතිය තියෙන්නේ. එතනයි මොහොතට අවදිය තියෙන්නේ. එතනයි බුද්ධක්ෂණේ තියෙන්නේ. එතනයි ඔබ නිවන් දකින නිවන තියෙන්නේ. එතනයි ඔබේ සියලු කතාව තියෙන්නේ. මේ පුංචි පණිවිඩය මහා ගාම්භීර පණිවිඩයක්. ආරාධ්‍ය වීරය ආරම්භන ලද වීරයයි මුළු ගමනේම කතාව ඉවර කරන්නේ. එහෙනම් ආරම්භය ප්‍රබල විය යුතුයි. එය හොඳින් දැනගෙන නුවණින් කළ යුතුයි. ඔබේ සිත දකින්න. ඒ කිසිදා අමතක කරන්න එපා. ඔබ කවදා හෝ සැනසුම් සුවයටපත් වෙන්නේ සිත දැකපු දවසට. සිත දිහා බලන්න. මේ මොහොතේ ඔබ ඉන්න ඉරියව්වට සිත ගන්න. අතීතේ ගැන හීන මව මව කොච්චර හිටියත් මේ මොහොතේ ඔබ ඉන්නේ පුටුවක් උඩ වාඩි වෙලාද? එච්චරයි වෙන්නේ. අනාගතේ හීන ලෝකවල ලොකු දේවල් කර කර හිතින් ඉන්න පුළුවන්. නමුත් ඔබ ඉන්නේ වේවැල් පුටුවක වාඩි වෙලා නම් එච්චරයි මේ මොහොතේ වෙන්නේ. අන්න සිහිය අන්න නුවණ ඔබ ඇත්තට මූණ දෙනවා ප්‍රත්‍යක්ෂ ධර්මයක් කියන්නේ ඇත්තට මූණ දෙනවා කියන එකයි සත්‍ය අන්න එතනයි සත්‍ය මේ මායාව සිත මවනවා සිත කියන්නේ මායාකරුවෙක්. සිතමයි මායයා. සිතමයි සියල්ලම. එයාට ඕන ඕන විදිහට ඔබ සිතේ වහලෙක් වුණොත් ඔබගේ කඳුල නිවන්න කාටවත් බෑ. ඔබගේ ජීවිතේ කෙලවර වන්නේ කඳුලකින්. කොයිතරම් ඉගෙන ගත්තත් කොයිතරම් ඉහළ නිලයන් තිබ්බත් කොයිතරම් ඔබ ධනවතෙක් වුණත් මොනව මොනව දේවල් තිබ්බත් මහා සිටු મંદિરවලත් සැනසීමක් නැති මිනිස්සු ඉන්නවා. ලොකු වාහනවල ගියත් ගිනි ගොඩක හිතපත් වෙනවා. රජකම් කෙරුවත් කොයි මොහොතේ මාව මරයිද දන්නේ නැහැ කියලා බියෙන් ඉන්නේ. මේ සිත හරි සුන්දර කතාවක් අපිට කියනවා. සිතේ මායාව දැක්කොත් ඔබේ සිහියයි නුවණයි ඔබව නිවැරදිව සකස් කරලා දෙනවා නිවැරදි දිසානතියකට සැනසුම් සුවයට ඉඩ දෙනවා ඒතා කිසි කෙනෙකුට සැනසීමක් නැහැ අපේ නලු නිලියෝ අපි දකිනවා මේ විශාල විදියට ඔළුවර සංහඬ මැද්දේ ජනප්‍රියභාවයේ වෙනුවෙන් දීප්තිමත් තරු විදියට බැබලෙමින් සුපර්ස්ටාර් කියමින් ප්‍රීති ഘോഷා නගමින් විකාර රංගනවල යෙදෙනවා. නමුත් ඔවුන්ගේ ජීවිත කතාව කඳුළු ගොඩක්. මේ ජීවිතේ සාර්ථකත්වයේ තියෙන්නේ සැනසුම් සුවේ තුලයි. සැහැල්ලු මනසින් සැහැල්ලුවෙන් අවසන් හුස්මත් හෙලන්න පුළුවන් අන්න ඔහු මහා පුරුෂෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ සිත දකිපු කෙනෙකුට විතරයි. සිතට සත්‍ය පෙන්නපු කෙනෙකුට විතරයි. වෙන කිසිවෙකුට ඒක කරන්න බෑ. පුංචි පණිවිඩයක් අපි මේ ඔබට කිව්වේ මහා දැවැන්ත කතාවක් ඒ තුල තියෙනවා. ඔබ සාන්ත සුවයටපත් වෙනවා. සිත දකින්න විතරයි ඔබට තියෙන්නේ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ. සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ එමයි ශාන්ත එමයි ප්‍රණීත සියලු උපදීන අත්හැල තැන සියලු කෙලෙසන් ඡය වුණු තැන ඒ විරාගේ නිරෝධේ නිවනටපත් වෙනවා හැමෝටම තෙරුවන් සරණයි තෙරුවන් සන්නයි අපේ ජීවිත හරිම අවදානම් ඇත්තටම කෙනෙක් තමන්ගේ ශරීර කෝඩුව මේ රැකගෙන ඉන්නේ අවදානම් මග හරිමින් කියලා කිව්වොත් නිවැරදි. ඔබ බලන්න